බොහෝ පිං ස්වාමීන් වහන්සේ. ඊළඟ අන්තිම ප්‍රශ්නේ හඳුරන්නේ ආනාපාන සතිය පටන් ගන්න කලින් పూర్ව කෘත්‍ය කරන්න කියලත් මතක මතක් කර දෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ. මේ ආනාපාන සතිය කරන්න කලින් పూర్ව කෘත්‍ය අවශ්‍ය වෙන්නේ අපි භාවනාවට ප්‍රවේශ වෙන මූලික අවස්ථාවලදී විශේෂයෙන්ම ඊට පස්සේ අපිට ඒක දෛනික ජීවිතයේ නිතර පුරුදු පුහුණු කරන දෙයක් බවට පත් කරගත්තට පස්සේ ආපහු පූර්වක්‍ෘත්‍ය කරනවා කියලා විශේෂ දෙයකට අපි සූදානම් වෙන්න ඕනේ. පූර්වක්‍ෘත්‍ය කියන්නේ භාවනාවට මනස යොමු කරගන්න, මනස සංසුන් කරගන්න, ගත සිත ක්‍රමානුකූලව එතනට යොමු කරන ආකාරය. එතකොට අපි හිතමු ඇඳුම් පැළඳුම් පිරිසුදු කරගෙන අතුපතු ගාගෙන මල් පහන් පූජා කරලා පන්සල් සමාදන් වෙලා මල් පහන් පූජා කරලා එතකොට බුදු ගුණ වඩලා මේ මෙත් වඩලා අසුභය මරණ සතිය වඩලා ওই විදිහට එක එක විදිහට උපදෙස් දෙනවා එතනට අර ගතසිත යොමු කරගන්න. ඉතින් ඒක හැමදාම ඒ ටික කරන්න පුළුවන් නම් ඒකෙන් අමතර දෙයක් සිද්ධ වෙනවා. ඉතින් ඒ ටික කළ යුතුයමයි කියලා නියමයක් නෑ. Tamanට හොඳට මේ කරන්න ඕන මොකද්ද කියලා පුහුණු වෙනකොට අපට ආනාපාන සතිය දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් අපි හිතමුකෝ දැන් අපිට යම්කිසි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ ප්‍රශ්නයක් ඇති වෙච්ච වෙලාවට අපේ ගත අපේ ආස්වාස ප්‍රස්වාසය හුඟක් වික්ෂිප්ත වෙනවා. ඒ වික්ෂිප්ත වුණාට පස්සේ අපි සිතුවිලි වෙනස් කරන්න හැදුවට විතරක් ඒක වෙනස් කර මේ කය සැහැල්ලු වෙන්නේ නැහැ. අර කය ඇති වෙච්ච කම්පනය, පීඩනය, හෘද ස්පන්දනයේ අධික බව, ආස්වාස ප්‍රස්වාසයේ රළු බව ඒක සෑහෙන වෙලාවක් තියෙනවා. ඒ ටික සමනය කරගන්න නම් අපි ආස්වාස ප්‍රස්වාසය ගැන අවධානය යොමු කරලා ඒක සංසිඳව ගන්න ඕනේ. ඒ වෙලාවට අපි ප්‍රූঢ়ක්‍ෘත්‍ය කර කර ඉන්න අපට වෙලාවක් නැහැ. අර අවධානය යොමු කරලා ආස්වාස ප්‍රස්වාසය සංසිඳව ගන්න අපි වෑයම් කරන්න ඕන. අන්න ඒ වගේ මේ අපි කතා කරන්නේ අවස්ථාවෝචිතව මේවා පුහුණු කරන්න ඕන විදිහ. අපි ඒක චාරිත්‍රයක් හැටියට පවත්වාගෙන යද්දී මූලාරම්භයේදී අපට ඒ මූලික චාරිත්‍ර වැදගත් වෙනවා. ඒකට ප්‍රවේශ වෙන්න මනස හදාගන්න. ඕමත්තු පින් ස්වාමීන් වහන්සේ අවසරයි.